ඒ ලැබෙන අත්දැකීම් වල කාලයක් තුල අපි කො හිර වෙලා ඉන්න පුළුවන් නැවතිලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා හැඩගස්වා ගන්න කොහොමද කියන එක තවමත් හරියට නොතේරෙන්න පුළුවන්. හෝ තේරුණා හෝ ඒක ගැන තවමත් හිත පිහිටලා නැති වෙන්නත් පුළුවන්. බාගදා ඉතින් මොනවා හරි කමක් නැහැ. ඒ තියෙන විදිහට ඒ භාවනාව කරගෙන යනකොට ඒ ලැබෙන අත්දැකීම් මොනවද? ඒ අත්දැකීම් નિවැරදිව සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන පුළුවන් හැටියකට මම දන්න විදිහකට කියලා දෙන වෙලාවයි මේක. ඉතින් පළවෙනියෙන්ම අපි භාවනාවට අර මූලිකවම ඇත ඉන්නවා කියලා කියපුවාම මම බලාපොරොත්තු වෙනවා මේක සම්බන්ධයෙන් අර මූලිකම වගේ කියලා හිතන කාරණා ගැන ටිකක් කල්පනා කරන්න, හෝ කතා කරන්න. ඒ කෙසේ නමුත් අපේ ජීවිත වෙනතුනේ ගලාගෙන යනවා මේ කිනෝකී දේවල් අතර හොඳ සහ නරක අතර සමහරක් වෙලාවට හොඳ පැත්තට ගලාගෙන යන අපේ ජීවිත සමහරක් වෙලාවට නරක පැත්තට ගලාගෙන යන්න පුළුවන්. ගොඩක් වෙලාවල් වලදී අපිට මුහුණ පාන්න හෝ මුහුණ දෙන්න සිද්ධ වෙන කාරණාව අපි බලාපොරොත්තු වෙච්ච නැති දෙයකට මුහුණ දෙන්න සිද්ධ වීම තියෙන යථාර්ථය වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔය කියන දෙයට අතරමං වෙලා ඉන්න අපිට හිත හදාගන්න විදිහක් එහෙම නැත්නම් ජීවිතේට සාර්ථකව මුහුණ දෙන විදිහේ ක්‍රමයක් එදා මෙදා තුර අපි හොයන්න පටන් අරගෙන තියෙනවා මිනිස්සයා හොයනවා. ඉතින් තාක්ෂණයේ අතින් එක එක දේවල් දිනු වෙච්ච මේ ලෝකයේ අපේ හිත තාම පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන තවමත් ප්‍රශ්න සාකච්ඡා වෙනවා. ඒ වාට විවිධ විවිධාකාරයේ මතිමතාන්තරයක් තියෙනවා. ඉතින් ඔය අතර තමයි මේට අවුරුදු 2000 ගානකට කලින් මේ ලෝකයට පහළ වෙච්ච ඔයත්තුත් මාත් වගේම සාමාන්‍ය මිනිසෙක් සාංශාරිකව පුරුදු කරගත්ත මහා ගුණ සම්භාරයක් පෙරදරි කරගෙන ඒ ගුණවලට පින් සිද්ධ වෙන්න ලැබාගත් අත්දැකීම් වල ප්‍රයෝජනේ අවසානයේ අරගෙන උන්වහන්සේ මේ ලෝකයේ ඔය කියන හිත නිදහස් කරගන්න මේ ලෝකයේ ඇත්තන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙච්ච දුකෙන් නිදහස් වෙන ක්‍රමය අවබෝධ කරගන්නවා සාක්ෂාත් කරගන්නවා. ඉතින් ඒ අවබෝධ කරගත සාක්ෂාත් කරගත්ත විදිහ අපි අපේ ජීවිතවල ප්‍රායෝගිකව නැත්නම් අපි අපේ ජීවිතවලට ප්‍රායෝගිකව ගලප ගන්න විදිහ පුහුණු කරන විදිහයි උන්වහන්සේගේ ධර්මය හරහා දේශනා කළේ. ඒ අවබෝධ කරගත ධර්මය භාවිතා කරලා සුවාසු දහසක් කෙනා දුකෙන් නිදහස් වෙලා තියෙන විද්‍ය ඔයත්ොත් දන්නවා මාත් දන්නවා අපි අහලා තියෙනවා. ඉතින් මේ වෑයම ඒ කියන ගොඩට යන්නටයි ඒ දුකේ හිටපු ඇත්තෝ මේ කියන ධහම පුරුදු කරලා භාවිතා කරලා දුකෙන් නිදහස් වුණා නම් දුක නැති හිතක් ශෝකයක් පසුතැවීමක් නැති හිතක් හදාගන්නට හැකියාවක් ළඟා කරගත්තා නම් ආන් මේ ක්‍රමයේ පුරුදු කරන වෙලාවයි එහෙම නැත්නම් ඒ පුරුදු කරපු දේ ගැන කතා බහ කරන වෙලාවයි භාවනා වාරය කියලා කියන්නේ. නැත්නම් අපේ මේ ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. ඉතින් අපේ ජීවිතය තුළ අර ඉස්සෙල්ලම කිව්වා වගේ හැමදාමත් සිද්ධ වෙන අර බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධ නොවන එකත් බලාපොරොත්තු නොවිච්ච දේ සිද්ධ වෙන එකක් කියන එක අපි මූලිකවම දැනගෙන හිටියේ නැති වුණොත් මේ දේ මෙහෙම වෙන්නත් පුළුවන් කියන ඒ ඒ ඉංගිය හෝ ඒ වගේ දේවල් අපේ ජීවිතයට සිද්ධ වෙනකොට ගොඩක් වෙලාවට අපි අපිටම පාලනය කරගන්න බැරි විදිහේ තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ දේ අපි කලින් දැනගෙන හිටියේ නැති හින්දා. බුදුරජාණන් වහන්සේගේ දහම උන්වහන්සේගේ ඒ සම්පූර්ණ දේශනාව තුළ උගන්වන දේ හැම එකකින්ම කැටි වෙලා තියෙන්නේ. සරල හැටියටම කිව්වොත් එහෙම අනාගතයේ වෙනුවෙන් අපිට ආයෝජනයක් කරන්න කියලා දෙන ක්‍රමය. මේක හරියට බැංකුවක තැන්පතුවක් හදා ගන්නවා වගේ දෙයක්. මට මතකයි ධර්මයට ආපු මුල ওই ධම්මචක්ක සූත්‍රයේ කියවනකොට මට හිතාගන්න බැරි වුණා ඇයි බුදුහාමුදුරුවෝ කියන කෙනා මහා කරුණිකයි නම් ඒ තරමටම මේ ලෝකයා කෙරෙහි කරුණාවක් තියෙන කෙනෙක් නම් මම අකමැති දේවල්ම මේ කියන්නේ කියලා. මොකද මේ දේශනාව තුළ ඔයත් පොතපත පරිශීලනය කරන හින්දා දන්නවා ඇති. ඒකේ තියෙන්නේ කැමති දේ නොලැබී යනවා. අකමැති දේ ලැබෙනවා ඒක දුකයි. බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ ඒක දුකයි. බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවා ඒක දුකයි. ඔන්න ඔහොම කාරණාවල් ගැන තමයි නැවත නැවතත් නැවත නැවතත් කියාපාන්නේ. කාලයක් ගියා ඇත්තටම කිව්වොත් එහෙම ඔය ඔය කියපු දේ තේරුම් ගන්නට සරල වශයෙන් කියනවා නම් ඔය හරුපේ මොකද්ද කියන එක තේරුම් ගන්න කාලයක් ගියාම ඕනෑම දෙයක් සිද්ධ වෙනකොට ඒක සිද්ධ වෙන්න කලින් අපි ඒක දැනගෙන තිබුණා නම් පින්නතුණු බුදුහාමුදුරෝ දේශනා කරන හැටියට අපේ හිත හදාගන්න අපිට ලේසි. මොකද ඒක මම දැනගෙන හිටියා කියන එක අපේ හිත අපිට කතා කරලා ගියා. ඒක අපි දැනගෙන හිටියේ නැති වුණොත් තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඔය කියන දහම, ඔය කියන දර්ශනය, ඔය කියන දේශනාව අපි කනට අහලා තියෙන්න පුළුවන්. භවනා වාරයේදී තමයි ඒක අපි හිතට අහන්න සලස්වන්නේ. ඉතින් භාවනාව පැත්තට ඕක ඇදලා දැම්මොත් එහෙම අපි හැමදාම බලාපොරොත්තු වෙන දේ ගොඩක් වෙලාට හිතමුකෝ ප්‍රීති සාගත විදිහට ආනාපාන සතිය නම් කරන්නේ ඒ ප්‍රීති සාගත හුස්මක් දැනගන්නට නැත්නම් බොහොම සැනසෙල්ල යන සැප සාගත හරිම ෂෝක් කියලා කියමුකෝ ආන් මේ විදිහ හුස්මක් දැනගන්නට බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොහොතක් නිදහසේ ඒක තැනකට වෙලා ඉන්න කාන්සියේ නිදහසේ එක තැනකට වෙලා ඉඳ බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. මේ තොරතෝන් කියන්නේ නැතුව දුවන හිත මොහොතකට නතර කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධහමේ ඒ උන්වහන්සේගේ කරපු ඒ පරීක්ෂණයේ තියෙන උතුම් වූ ප්‍රතිඵල වලින් එළියට ආපු වචනයක් වෙච්ච අර යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් විදිහට බලාපොරොත්තු සංකල්පනා ඇති කර ගන්නවාද ඒක ඒ ආකාරයෙන්ම වෙනත් දෙයක් බවට පරිවර්තනය වෙනවා ඒකාන්තයි. අපි බලාපොරොත්තු වෙන දේ අපිට කරගන්න බැරි. මොන භාවනා විදි තමයි අපි ඕකට ඍජුව මුහුණ පාන්නේ. ඍජුව මුහුණ දෙන අතරම කියනවා. භාවනා විදි තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ මේ වේදනාවත් එක්ක මේ සිතුවිලිත් එක්ක මේ හිත දුවන එකත් එක්ක මේ අසහනකාරී විදිහට හුස්ම එක්ක තේරෙන එක්ක නොතේරෙන භාවයත් එක්ක එක හුස්ම තියෙන එක හුස්ම නැති භාවයක් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද උපේක්ෂාවෙන් ඉන්නේ කොහොමද කියන මූලිකව අපි ওই කියන දේවල් පුරුදු කරන්න පටන් ගත්තාම පසු කාලයක් යනකොට අපිටම තේරෙන්න පටන් ගන්නේ අපේ හිතේ අපි දැකපු නැති පාරවල් තව ගොඩාක් තියෙනවා මේ ලෝකයේ දිහා දකින්න සාමාන්‍ය ලෝකේ දෙයක් වුණාම අපි ඒකට දක්වපු ප්‍රතිචාරය ඊට කලින් කෙලෙස් සහගත දෙයක් වෙන්න පුළුවන්. නමුත් භාවනාවට හිත යොමු කරන්න ගත්තාම හෝ සිහිය දියුණු කරන්න ගත්තාම හෝ වර්තමාන මොහොත තුල පළපදියම් වෙලා ඉන්න ඉගෙන ගන්නකොට අපි අර දුක්ඛහගත දේවල් එක ප්‍රතිචාර දක්වන එක නතර කරන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහේ ක්‍රමයක් පුරුදු කරන එකයි පින්නතුනේ භාවනාවක් හැටියට අතිපට්ඨානේ ආශ්‍රයෙන් කතා කරනවා නම් කියන්ට වෙන්නේ. ඉතින් අන්න ඒක හිඳයි පහුගිය වාර කීපෙදිම මම විශේෂයෙන්ම මතක් කළේ වත් භාවනා කරනකොට භාවනාව පුරුදු කරනකොට ඒ ලබාගත් අත්දැකීම් ටික එකතු කරන්න ඒ අත්දැකීම් ටික පොතක් අරගෙන ලියන්න කියලා. අපි හිතන්න පුළුවන් භාවනා කරද්දී ආමඳුරනේ කියන්න විශේෂ දෙයක් නෑ වාඩි වුණා නිින්ද ගියා නැගිට්ටා ඉතින් ඕක ගැන මොකක්ද කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. විශ්වාස කරන්න ඉංග්‍රීසියේ මඩකඩ ආරණේ මම පහන උනේ. මං උදේ දානෙට ගිහිල්ලා දානේ වලදලා ඇවිල්ලා භාවනාවට වාඩි වෙනවා. ඇඳේ කාමරේ දොර වහගෙන ආමුදුරවරු 11යි කාලට 10:45ට පල්ලෙහා දාන ශාලාවක් තියෙනවා පින්නපාතේ යන්න. ඒකට පින්නපාතේ ගිහිල්ලා ඇවිල්ලා දන් වැටත් හදලා පළතුරුත් කපලා ඒ ටිකත් ආසන ටිකත් හදලා නායක හඳුරන්ට කරන්න තියෙනවත් පිළිවෙත් ටිකක් කරලා දානේවල දාන බෙල් එකක් ගහලා බලනවා මේ දාවි නැහැ. නායක හඳුරු දන්නවා මේ දාවි භාවනා කරනවා ඇති. පුතේ ගිහිල්ලා එන්න කියන්නේ කියලා පණිවිඩයක් කරනවා අනිවාර්යෙන්ම. එතකොට ඒ කාලේ කවුරු හරි කෙනෙක් දොරට ඇවිල්ලා ගහනකොට තමයි මට අන්න මතක් වෙන්නේ. ආ මට එහෙනම් හරි දැන් භාවනාව සිද්ධ වෙලා තියෙනවා. ඇත්තම කතාව අර කටෙන් බෑහෙන කෙල ටික ඔක්කොම සිවුරේ ඊට පස්සේ සිවුර මාරු කරගෙන වෙනස් සිවුරක් ඇඳගෙන තමයි දානෙට යන්න වෙන්නේ. වෙලාවට එකයි නායකහමතුර අපිට සිවුරු දෙකක් තුනක් විතර අඳින්න අවසරය දීලා තිබ්බා සාමනීර කාලේ. ලොකුවට. නැත්තම් මහා ලොකු ලොකු ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඔය කියන දේ තමයි සිද්ධ වුනේ කියන එක පැහැදිලිවම අවංකවම පිළිගන්න යන්නේ නැතුව වෙනත් දෙයක් අපි හිතෙන්ම වාගෙන ඉන්නේ ගියොත් නැත්තා පින්නතුනේ අපේ භාවනාව තුළ අපිට දියුණුවක් ලබා ගන්නට වෙන්නේ නැහැ. මොකද ඇත්තටම ප්‍රායෝගිකව අත්දකින අත්විඳින දේ අරකනම් වෙනත් දෙයක් හිතේ තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් පසු කාලීනව මම මොකද කළේ හැමදාම මගේ භාවනාවේ තිබිච්ච දේවල් ටික තව කාට හරි කියන්න කියලා උත්සාහ කරා. සමහරක් වෙලාවට ඒක අහන්න අකමැති වෙච්ච අවස්ථාවල් තිබ්බා. ඉතින් ඒක හින්දා මම මොකද කරේ පොතක් අරගෙන ලියන්න ගත්තා. හැමදාම භාවනා අධ්‍යක්ෂී භාවනාවට වාඩි වෙච්ච වෙලාව ඉඳලා මම මොනවද කරන්න ගියේ මොනවද ඇත්තටම සිද්ධ වුනේ කියන එක අවංකවම 100%ක්ම මොනවාවත් හංගන්නේ වහන්නේ නැතුව ලියන්න. අන්න එතකොට මම මගේ තියෙන වැරදි ටික අවංකවම අනුමත කරන කෙනෙක් බවට පරිවර්තනය වෙන උනා. ඊට කලින් ඇත්තට මෙහෙම කළේ නැහැ. එහෙම කරන එක කරන්න හිතුවෙත් නැහැ. උදාහරණයක් ඇටියට මට තරහ ගියා නම් ගොඩක් වෙලාවට ඒ තරහා ගිය වික්තිය අපිට තේරෙන්නේ නැති වුණාට වෙන කෙනෙක්ට තේරෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් අපිට කිව්වොත් එහෙම ඔයා තරහෙන් නේද ඉන්නේ කියලා. එතකොට ඊටත් වඩා තරහක් අපිට යන්න හැබැයි මම පුතා අපි තරහා ගිය වෙලාවට අපිම තේරුම් ගත්තා නම් මම තරහෙන් ඉන්නේ කියලා. වෙන කෙනෙක් අපිට කියලා දුන්නොත් ඔයා තරහෙන් නේද ඉන්නේ කියලා අපි යට ස්තුති කරයි. ඔව් ඇත්ත කතාව මම තරහින් තමයි ඉන්නේ. ඒ දෙක දෙකක්. ඉතින් භාවනාව කියලා කියන්නේ මේකට ඇත්තම කියනවා නම් ආරම්භයක් හෝ අවසානයක් කියලා දෙයක් මම නම් දන්නේ නැහැ තියෙනවද කියලා. භාවනාව කරන්න පටන් ගත්ත කෙනන් තියෙන පුළුවන්. නමුත් භාවනාවේ ආරම්භය සහ අවසානය කියන දෙකම එකක් වෙන්න පුළුවන් ගොඩක් දුරට සිහිය පැත්තෙන් සලකන්න ගියොත් එහෙම. සිහිය දියුණු කිරීම වර්තමාන මොහොතේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක තීරුම් ගැනීම ආන්ියේදී අපි භාවනාව හැටියට මේ කාලයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසට මේ අවවාදය මම ඔයත්ගේ හිතවල තියන්න කැමතියි. මේ ලෝකයේ තියෙන යථාර්ථය අපි තේරුම් ගන්න බලමු. ඒ මොකද්ද? යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤත. අපි බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්න හැම එකක්ම වෙනස් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ගොඩක් ගොඩක් පිට ඇත්තම කියනවා. නම් අපි හිතාගෙන ඉන්නේ අපේ ජීවිතයේ දුකටපත් වෙන දේවල්ම සිද්ධ වෙන්න පුළුවන් කියලා. නමුත් ඊට වඩා ඒක වෙනස් වෙලා යන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා. හේතුව අපි අතීතය තුලම නම් ජීවත් වෙලා ඉන්නේ. ඒ අතීතයේ ඒ ඒ මානසික අර ඒ හිතන ඒ සිතුවිලි ගොල්ලෙන් අයින් වුණා නම් එහෙම වර්තමානයේ යහපත් විදිහට විඳින්න වර්තමානයේ තුල සැනසille ජීවත් වෙන්න අපි ඉගෙන ගනිවි. අර අතීතයේ තුල හිර වෙලා ඉන්න වහලෙක් හෝ අනාගතේ ප්‍රාර්ථනා කරගෙන කර කර ඉන්න කෙනෙක් බවට පරිවර්තනය නොවි. ඉතින් බුදුහාමුදුරන්ගේ ওই සතිපට්ඨානය හරහා අපි යොමු කරන්නේ ඔය කියන දෙපැත්තෙන් මිදිලා වර්තමාන මොහොතේ නිවිසන සිල්ලේ ජීවිතයක් ඇති කර ගන්නටයි. ඉතින් ඒ කාරණේ කරගන්න මහන්සි ගත්ත ඔය ඇතු හැටියට මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ගේ පහුගිය සතියේදී සිද්ධ වෙච්ච භවනාවේ අත්දැකීම් කරුණාකරලා ප්‍රකට කරන්න කියන්න කියලා. ඊට පස්සේ අපි බලමු ඒව කොහොමද සකස් කරගන්නේ කියලා. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම ඒ දේවල් ගැන කියලා දෙන්න. ඉතින් මේ කියලා දුන්න ධර්මානුශාසනාව ඇතන්ගේ ජීවිතේ යහපත පිණිසම බොහෝ කාලයක් සිටී රැඳේවා කියලා ප්‍රාර්ථනා කරා. ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි. මම අර ගිය සමානේ UK වලින් කතා කරපු ඡායා කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට මම අර මේ දැඩිව මේ හුස්ම ගන්න එක කෙරෙහි හිත යොමු කරනවා කියලා අර මම කලින් කරපු විදිහට නැතුව දෙපාරක් විතර ඒ කියන්නේ සැහැල්ලුවෙන් අරගෙන හිත යනවා නම් යන්න දීලා නැවත අර හිමින් ආපහු හුස්ම ගැනීම පැත්තට යොමු කළේ ඒ විදිහට කරන්න පටන් ගත්තම මම හිතන්නේ ඒක ඒක ගොඩක් හොඳයි කියලා මට හිතුණා. වැඩිය කරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ මේ දෙපාරක් වගේ තමයි පහුගිය සුමායට කරන්න පුළුවන් වුණේ. මම ස්වාමීන් වහන්සේ කිව්ව mindfulness in plain english පොත ගෙන්නගෙන ඒක කියවන්න පටන් ගත්තා. ඒකත් ගොඩාක් වටින පොතක්. ඒක ගොඩක් හොඳයි. හ්ම් සඳු සඳු. එතකොට නෝනා ඔබතුමිය කියන්නේ ඊට කලින් අර භාවනාව තුළ දැකපු දේවල් වලට වඩා තේරිච්ච දේවල් වලට වඩා මේ මේ මේ පාර කරපු පෞගේ සතිය කළපු භාවනාව තුළ යම් කිසි විදිහක වර්ධනයක් තිබුණා කියන එකයි. එහෙමද? එහෙමයි ස්වාමීන් වහන්ස අර මම කලින් කියපු විදිහට කලින් කරේ මම හිත දැඩිව තියාගෙන ඒක මටත් මේ ටිකක් පීඩනයක් හුස්ම ගන්න එකට මේ යොමු කරන්න හදනවා හදනවා ඒක එන්නෙම නැහැ ඒ ඒ වගේ තමයි ඉතින් මටත් එපා වෙලා මම නවත්තනවා එහෙම එහෙම තමයි කරගෙන ආවේ දැන් මම එහෙම අර එහෙම මේ විදිහට කරනවා මේ මෙච්චර වෙලාවක් කරනවා කියලා එහෙම බලාපොරොත්තුවක් ලොකුට තියාගන්න නැතුව කියන්නේ හිත යනවා නම් ගියාද ඒ වගේ කියලා ඒක අර යන හැටි බලාගෙන ඉන්න වගේ හැදුවා මේකයි වෙන්නේ කියලා. එහෙමයි. එතකොට දැන් ඔව් කියන්න. එහෙමයි කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් වෙලා මට කරන්න විවේකයක් තිබුණේ නැහැ. නමුත් දෙපාරක් විතර කරා. එහෙමයි. එහෙම දැන් අර හිත එළියට යනකොට ඊට කලින් ඔබතුමේ මායතින් කිව්වා අපි හාමුදුරනේ මට ටිකක් අමනාපයක් වගේ එනවා. අපි හිතමු තරහ එනවා කියලා. තරහ එනවා වගේ කියලා. නෝනා දැන් ඒක හිත එළියට යනකොට අපි කරන භාවනාවෙන් එහාට හිත යනකොට ඔබතුමියට ඒ ඒ පරණ විදිහේ අමනාපයම මතු වුණාද නැද්ද? එහෙම අමනාපයක් මතුන් ස්වාමීන් වහන්සේ කලින් මට ඇත්තටම මාත් එක්කම හරියට තරහ යනවා මේ මෙච්චර මේක ඇයි මෙහෙම කරන්න බැරි වීර්ය මදි එහෙම කියලා මම මටම බැනලා ඒ කියන්නේ ගොඩාක් අර කෙලස් මේවා කළා තමයි නවතින්නේ. දැන් මම මටත් කියන්නේ මාවත් සොගීව් කරගෙන මේ කමක් නැහැ කියලා හිතාගෙන එහෙම එහෙම තමයි කරේ. මේක පටන් ගැනීමනේ අර මේ ගුණරත්න හාමුදුරන්ගේ පොතේ තියෙනවානේ මේක හිමින් කරන්න එහෙම කියලා. ඒ නිසා එහෙම කියන්නේ එක්ස්පෙක්ටේෂන් එකක් වැඩි නැතුව වාඩි වෙලා පොඩ්ඩක් වෙලා කරා. එහෙම. ඒක හොඳයි. ඒක හොඳයි. ඔබතුම මේ බලන්න ඒ විදිහට හිත යන අවස්ථාවන් වලදී එතකොට දැන් කිව්වා මුලින්ම තිබ්බ එක බලන්න දැන් බලන්න ඕක තමයි මම කියන්නේ මේක ගැන එහෙම කියන එකේ කොච්චර වටිනාකමක් තියනවද කියලා මුලින්ම එකේ ඔබතුමිය කිව්වා හිත ගියා අමනාප වුණා දැන් හිත යනවා අමනාප නැහැ එතකොට ඊට කලින් ඕක ඇත්තටම අපි කතා වුණේ නැත්නම් කතාවට මඳුන්ුනේ නැත්නම් බාගදා හිතන්න පුළුවන් හිත යනවා සහ ඒකට අමනාප වෙනවා කියන එක සාමාන්‍යයි එහෙමයි. එතකොට දැන් අපි ඉගෙනගෙන තියෙනවා හිත යනවා ඒකට අමනාප නොවි ඉන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ උපේක්ෂා සහගතව ඒක විදදරා ගන්නත් පුළුවන් කියලා. නෝනා ඊළඟ වතාවේදී බලන්න හිත එහෙම පිට ගියාම ඔබතුමිය උවමනාවෙන් භවනා අරමුණට එහෙම නැත්නම් ශරීරයට එහෙම නැත්නම් ආනාපාන සතියට අවධානය ගන්නවද? එහෙම නැත්නම් ඒක ස්වභාවිකවම ඔබතුමිය කරා එනවද කියලා. එහෙමයි සත්‍යංශ. ඊට ඒත් එක්කම සාමාන්‍ය ජීවිතයේදීත් ඔය කියන ඔය ලබාපු අත්දැකීම ඔබතුමියට ඇප්ලයි වෙන්න පටන් ගනීවි. ඒකට එහෙමම ඇප්ලයි වෙන්න අවසර දෙන්න. ඒ කියන්නේ ඊට කලින් ඔබතුමිය බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ දෙයක් සිද්ධ නොවෙනකොට අකමැත්ත අමනාපය කියන්නේ නුරුස්සනකම කියමුකෝ. අන්න ඒ වගේ දෙයක් අනංගන කියලා කියන්නේ පාලි. අන්න එහෙම දෙයක් එළියට එන්න ඇති ඊට කලින්. හිතමු. එහෙමයි. නමුත් දැන් ඔබතුමියගේ හිත කතා කරලා කියාවේ නෑ මේකට උපේක්ෂා සාගත වුණා නම් ඒ කියන්නේ ওই වචනේ නොකියන්න පුළුවන්. නමුත් මේ විදිහට මම මධ්‍යස්ථ වෙනවා නම් හොඳයි වගේ අදහසක් ඔබතුමියගේ හිත ඉඟි කරා. අන්න ඒකට අනුගත වෙන්න බලන්න. එහෙම වුණොත් එහෙම සාමාන්‍ය ජීවිතයේ තුලත් ඔබතුමීට තේරෙවි අර භාවනාවේදී හිත ඒ ගිය ඒ දේවල් ටිකම තමයි සාමාන්‍ය ජීවිතේටත් ඇප්ලයි කරගන්න තියෙන්නේ කියලා. අන්න ඒකයි මම අර මුලදීම අර දේශනාවේදී කිව්වේ අනාගතය වෙනුවෙන් අපි කරන හොඳම ආයෝජනයක් තමයි ධර්මයේ ඉගෙන ගන්න එක. බොහොම හොඳයි ඒ ඒ ඒ ඒ භාවනා අධ්‍යක්ීම ගැන. පුළුවන් නම් බලන්න සක්මන් කරන්නත් සක්මන් කරලා දවසකට විනාඩි 5ක් වුණත් කමක් නැහැ. විනාඩියක් කරන්නකො මම කියනහන්ද. චුට්ටක් එහෙට මෙහෙට ඇවිදලා පුළුවන් තරම් හිමීට ඇවිද්දත් කමක් නැහැ. පළවෙනියෙන්ම කකුල වදින්නේ කොහෙද? අන්න එතනට විතරක් අවධානය යොමු කරන්න බලන්න. අනික ඕන තැනකට ඕන තැන පොළවේ වදිනකොට හිත එහෙ මෙහෙ යන්න පුළුවන්. ඒ ගියාචාවයි. ওই වගේමයි. සක්මන් භාවනාව සහ පරයන්කය කියලා කියන්නේ ඉරියව් දෙකක වෙනසක් මිසක වෙන මොකක්වත් නෙවෙයි. නේ චුට්ටක් බලන්න හිත ඕනම වෙලාවකදී හිත හදාගන්න එහෙම නැත්නම් හිත හදාගන්න ඉපැත්තකින් තියමුකෝ හිතට රැකවරණයක් දෙන විදිහේ තැනක් ඔබතුමියගේ ශරීරයෙම ඒ කියන්නේ කකුලේ කොහේ හරි හරි අන්න එහෙම තැනක හදාගන්න පුළුවන් බවක් ඒකේ තේරුම තමයි ඕනම වටපිටාවකදී ඕනම ප්‍රශ්නයක් නැදදී අපේ හිත පොඩ්ඩක් ගැට ගහලා තියන්න එහෙම නැත්නම් පොඩ්ඩක් හිතට විරාමයක් සැනසීමක් නිවීමක් දෙන්න තැනක් අපේ ශරීරය තුල අපිට හදාගන්න පුළුවන්කමක් හම්බ වෙනවා බොහොම සන්තෝෂයි බොහොම හොඳයි භවනා කමටහන් වර්තාවයි. සර්වන් සානේ ස්වාමීන් වහන්සේ ගොඩක් පිං සිද්ධ වෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ අහන්න. අර මේ දැන් මම මේ දැන් මම ටික කාලෙක ඉඳන් අර මේ භාවනා සිටිවිලි සිටිවිලිම විදර්ශනා කර කර ගිහිල්ලා දැන් මට සිටිවිලි නැතුව ගියානේ ඔබ වහන්සේගෙන් කමඨහනක් ලැබුණනේ මට එතනම ඉන්න කියලා. දැන් ඉතින් මම එහෙම ඉන්න අවස්ථාවේ මේ ආනපාන සතියත් පැත්තකින් තියෙද්දි එහෙම ඉන්න අවස්ථාවේ දැන් මගේ හිත හાર્ට් බීට් එකට ගිහිල්ලා තියෙනවා. හ්ම්. ඉතින් හાર્ට් බීට් එක ට ගිහිල්ලා දැන් ඒක සාමාන්‍ය වෙලාවටත් සමහර වෙලාවට හાર્ට් බීට් එක හැදෙන්න පටන් අරන් තියෙනවා. හැදෙන්න කිව්වම ඒ කියන්නේ ඔබතුමී මේක කන්ට්‍රෝල් කරන්න යනවද? නෑ ඒක තේරෙනවා. ඒක කන්ට්‍රෝල් කරන්න ඒක තේරෙනවා. ඒක තේරෙන්න යනවා මේ නිකම් භාවනා නොකරන වෙලාවටත් සමහර වෙලාවට ඒක තේරෙන ගතියක් තියෙනවා. හ්ම් ඉතින් දැන් අර මම සිතිවිලි මේ විදර්ශනා කරනකොට විදර්ශනා කරේ ඒ සිතිවිලි නැති වෙන විදිහට තමයි විදර්ශනා කරේ දැන් මට මැරිච්ච කෙනෙකුට තේනවා නම් මම ඒක කියන්න බන්නේ කොහොමද කලේ කියලා රම කරේ මෙහෙමයි දැන් මට මැරිච්ච කෙනෙක් හිතට එනවා නම් ඉතින් ඒක මම කරේ මෙහෙමයි මම ඒකට ගාතාවකින් ගාතාව පැත්තකින් තියලා ඒකේ අදහස එතෙන්ට දාලා තමයි ඒ ඒක නැති කරගත්තේ අර මනන්ත පැටිච්ච ධම්මේ uppajjati මනෝවිඤ්ඤාණං කියන පදය ඒක ඒක වචන අහක් කරලා ඒකේ අදහස විතරක් එතෙන්ට ඇප්ලයි කරලා ඒ සිතවිලි ඔක්කොම පරණ එන සිතවිලි ආක් කරගත්තේ. හ්ම්. එතකොට එහෙම අහක් වේගෙන එනකොට තමයි ওই සිතවිලි නැති ස්වභාවයට පැමුණුනේ. හ්ම්. ඉතින් අර එතෙන්දි තමයි මම ඔබට ඔබ වහන්සේගෙන් කමටහන පැතුවේ. ඉතින් ඔබ වහන්සේ මට එහෙම ඉන්න කිව්ව වෙලාවේ තමයි දැන් මට ඇවිත් තියෙන්නේ අර මේ උස්ම ගන්න උස්ම ස්පන්දනය කියන්නේ heart beat එක තේරෙන ගතියට. හැබැයි මෙහෙම එකක් තියෙනවාම දැන් එදා අර සාකච්ඡා වෙනකොට මගේ මතකේ හැටියට අපි කතා වුණේ අර භාවනාව තුළ ඉන්නකොට හුස්ම නැති තැනකට එනවා. එතනදී විලිත් නැති වෙනවා කියන එන්නේ එහෙම එකක් ගැනයි. ඉතින් ආ මේකට සාපේක්ෂවයි මං අර විදිහේ උත්තරයක් දුන්නේ. එතකොට ආම අද කියනවා දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා කියලා. මෙහෙම භවනාව ආම එතකොට දැන් අහන්නේ දැන් ඊළඟට මොකක් වුණොත් හොඳද කියලාද එහෙමද? දැන් ඒකට ආපු බව මම ඔබ වහන්සේට දැනුම් දෙනවා මේ අර හුස්ම රැල්ල තුනී වුණත් හුස්ම රැල්ල තියෙන බව මම දැනගෙන හිටියේ හිස්තන. ආ. ඔව් ඒ ඒ ඒ අවස්ථාවෙන් පස්සේ වෙච්ච අවස්ථාවක් තමයි මේ. එහෙමයි එහෙමයි. සමහරක් වෙලාවට ඕ සමහරක් වෙලාවට හුස්ම දැනගන්න හෝ හුස්ම බලන්න අපි අපි හිතමුකෝ අපේ හිත ඒකාකාර විදිහට අපි ලක්ෂ කරා කියන්නකෝ ඒක තැනකට අන්න ඒ දැනීමේ ඒ තැනේ තියෙන දැනීම භාගදා අපිට ගිලිහිලා යන්නත් පුළුවන් ඒක අපෙන් ඈත් වෙලා තියෙන්නත් පුළුවන් එතනදී හුස්ම තේරෙන්නේ නැහැ. ඒ වුණාට ශරීරයේ තවත් තැනක හුස්මක් තියෙනවා වගේ එකක් තේරෙන්න පුළුවන්. හෝ ඔය කියන හැටියට දැන් ඇවිල්ලා තියෙනවා නම් අර හෘද ස්පන්දනයේ තේරෙන එකට එතකොට ආ මේ හෘද ස්පන්දනය තේරෙනවා කියලා කියන්නේ හුස්මට වඩා ශරීරයේ තේරෙන එක ටිකක් රළු දෙයක් නේද? එතකොට හිත පොඩ්ඩක් ආයෙත් අර ටිකක් රළු පැත්තට එන්න ගිහිලා තියෙනවා. එතකොට දැන් ඔය කියන හැටියට අම්මා පළවෙනියෙන්ම කරලා තියෙන අතිසියුම්ම දේ ඊට පස්සේ සියුම් දේ ඊට පස්සේ රළු දෙයට ඇවිල්ලා තියෙනවා වගේ එකකුයි දැන් නම් එහෙම එහෙම කියනකොට මට තේරෙන්නේ. ඉතින් ආවා කොහොම නමුත් සාමාන්‍ය ජීවිතයේ තුල ඔය කියන විදිහට කායනුපස්සනාවේ කොහෙට හරි හිත එනවනම් ඒක හොඳ ලකුණක් හැටියට නිකන් ඉතින් පොදුවේ කියන්න පුළුවන් මොකද අපිට ඒක ඒක හැබැයි හිතාමතා වඩන්න ඕනේ නෑ මේක. ඒක ස්වභාවිකවම අපේ හිත අපිට මතක් කරලා දෙනවා නම් ඒක හොඳයි. ওই වගේම ලක්ෂණයක් තමයි සක්මන් භාවනාව තුළින් පවා එන්නේ. අපි හසුරුවා ගන්නට දක්ෂ වෙන්න ඕන අපිට කරදරයක් ප්‍රශ්නයක් නොවන ගානට. ඔකට ධම්මපදයේ අර ගාථාවක තියෙන්නේ යෝජ තුලං මපග්ගයිහ වර්මාදාය පඬිතෝ කියන. ඒ කියන්නේ පඬිතයා නැත්තම් බහුසුත කෙනා මේ දේවල් ටික තුලනේ කරගන්න. සම සමානව එහෙමයි. ඉතින් ඒක හන්දා ඊට පස්සේ යන්නේ දැන් ඔය කියන හાર્ට් බීට් එක තේරෙනවා කියන එක ඇත්තටම දැන් අපිට බාහිර හැටියට ලොකු ගොරෝසු ඕලාරික සිතුවිලි එන්නේ නැති වුණාට ඔය කියන හදවතේ ඒ රිද්මේ තේරෙනවා කියන එකත් සමහරක් විට වචන මාත්‍රයකින් සිතුවිලි මාත්‍රයකින් පැන නැගුණා වෙන්නත් පුළුවන්. කොහොම සංඥාවකින් ආවෙන්නත් පුළුවන්. ඒ කොහොම නමුත් භාවනාව තුළ අර මම ඇත්තටම දන්නේ අම්මා ඔය ඔය කියන විදිහට අර අර සිතවිලි ඒ ගාථාවකින් අයින් කරන්න ගියා කියපු කතාව ඇත්තටම මම දන්නේ නැහැ. මම හිතුවේ මට තේරුනේ ආනාපාන කරගෙන යද්දී ආනාපානෙ තුලින් ඒ ටික තේරුම් අරගෙන අවසානට යනවා කියන එකයි. දැන් එතකොට මෙතන තියෙන්නේ අම්මා රැන්ඩම් හැටියට තනින් තනින් හැටියට මේ දේවල් පුරුදු කරලා තියෙනවා. එතකොට මේ වෙද්දී නිරන්තරයෙන්ම කායනුපස්සනාවට එන්න පුළුවන් වෙන විදිහේ අරමුණක් තමයි හම්බ වෙලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක ඔබතුමිය විශ්වාස කරනවා නම් ඔබතුමියගේ සිහිය ගැට ගහලා තියාගන්න හොඳ දෙයක් කියලා. ඒක එහෙම භාවිතා වුණාට කමක් නැහැ කියලා මම කියන්නේ කැමතියි. සමහරක් විට සමහර කාලවලදී අපිට ওই වගේ දේවල් හිතට එන්න මතක් වෙන්න සීපත් කරන්න සීපත් වෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. මේත් එක්කම තමයි අර කියන විදිහට චිතානුපස්සනාවට දෙයක් එනකොට අම්මට පුළුවන් නම් දැන් ඒ විදිහට බාහිර සිතුවිල්ලක් හෝ ගාතාවක් හරි මොකක් හරි නොදා ඒක ඒක පාලනය කරගන්න කියලා කියමු. එහෙම නැත්නම් ඒක හසුරුවා ගන්න. එහෙම නැත්නම් ඒකත් එක්ක මේ මොහොතේ සාමයෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒක මං හිතනවා හොඳ දෙයක් කියලා. භාගදා එහෙම කරනකොට ඒ විදිහේ දෙයක් වෙනකොට ඔය කියන විදිහේ ආනාපානේ හරි ඔය කියන විදිහේ හෘද ස්පන්දනේ හරි මොකක් හරි දෙයක් Tamange ළඟ අභිහ තියෙන්න පුළුවන්. එතකොටත් ස්වාමිනාහස කියන්නේ එහෙමයි මම කියන්ට. දැන් මේ දැන් හැබැයි කාලයකට ඒ එහෙම ගාතාවක් කරන්න උනේ නැහැ ඒකේ අර ඒ පදේක කියන්න දැනෙන්නේ ඒ අර අර එන මනසට එන රූපය රූපය නිකම්ම අර භාවනාවේදී නැති වෙන්න පටන් ගත්ත අර වචන පාවිච්චි කරන්නේ නැතුව. අන්න එහෙම තත්ත්වයක් ආවා. එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඉන්න අතරේ තමයි ওই සිතිවිලි එන්නෙම නැතුව නැති වුනේ. මෙහෙම ඔව් ඔය කියන විදිහේ ප්‍රබල අපි කියමුකෝ ප්‍රබල කියලා. කොහොම නමුත් ඔය කියන විදිහේ උපේක්ෂාවක් ආමේ හදාගන්න පුළුවන්කමක් තියෙනවා නම් සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනෙක් ටිකක් හිතන්න හිත එහෙම දුවනවා විනා අපේ ශරීරය ගැන ගොඩක් වෙලාවට අදහසකුත් නැහැ එහෙම වෙලාවට අපිට සුලඟිල්ලක් තියෙනවා කියලා භාගදා තේරෙන්නේ කකුලක කොහෙර වැදුනට පස්සේ. අතක් නැත්තම් වැලමිටක් තියෙනවා කියලා තේරෙන්නේ ඕක පිටිය හරි කොහෙර වැදුනට පස්සේ. ඒ තියෙන තියෙන ලෝකේ කාමයේ අපිට දැන් අපේ හිත ස්වභාවිකවම මතක් කරලා දෙනවා නම් අපේ ශරීරය තුල තියෙන අරමුණකට එහෙම නැත්නම් කායනපස්සනාව තියෙන කොහේ හරි තැනකට ඒකෙන් තේරෙන්නේ අපිට දැන් අපේ රැකවරණය සැලසීගෙන එන බවක් නෙවෙයි. එතකොට සක්මන් භාවනාවක් කරලා අපි බාහිරින් අර පුරුදු කරලා පුරුදු කරලා ඇති කරගන්න බලාපොරොත්තු වෙන විදිහේ එක්තරා දෙයක්ත් තියෙන ওই වගේ එකක් තමයි. ඉතින් පුරුදු කරන්න බලන්න සාමාන්‍ය ජීවිතය තුළදී එකිනෙක දේවල් සිද්ධ වෙනකොට ඔය කියන තැනට අමතරව තවත් දේවල් ටිකක් තවත් මොන හරි අපිට ප්‍රකට වෙන්න බලන්න පුළුවන් අම්මේ. සිතවිලි රහිතවම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒතු ඔය තැනට ආපුවම සිතවිල්ලක් නෑ. නමුත් අර තිබිච්ච කරදර වලින් නිදහසක් තියෙනවා. එහෙම එකක් තියෙනවනේ. එහෙමයි. අන්න එහෙමනම් බලන්න සාමාන්‍ය ජීවිතය තුලත් අම්මේ දැන් අපිට හම් වෙලා තියෙනවා එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී මොහොතක් විරාමයක් ගන්න පොඩි තැනක්. හැබැයි මේක හිතාමතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් හැම එක වරදවන වටා ගන්න එපා. මේක හිතාමතා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ස්වභාවිකම එනනම් සමනය කරන්න. හොඳයි? ඒ දෙයට ඔව් ඒ දෙයට එහෙම්මම ඇති වෙන්න වැඩෙන්න ඉඩ දෙන්න. ඒ ඒ දෙයට එහෙම්මම තියෙන ඉඩ දෙන්න. ඉතින් ඒක හොඳ දෙයක් හැටියට සලකනවා. වගේම ඊළඟ වතාවේදී අර අර අර කියන විදිහට සිතුවිලිත් එක එනවනම් අම්මේ අර සිතුවිල්ලට තව සිතුවිල්ලක් දාලා ඒක අයින් කරන්න උත්සාහ කරනවට වඩා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න බලන්න. භාවනාව තුළදී ওই කියන ලක්ෂණ ටික මතුවෙනවා නම් අපිට එතකොට අර ආනාපානේ හැර එහෙම නැත්නම් තවත් මොකක් හරි ලක්ෂණයක් තවත් මොකක් හරි අරමුණක් හිත විසින්ම අරන් දීලා තියෙන අවස්ථාවක් මේක. ඒ වුණොත් එහෙම ඇත්තටම කරන්න තියෙන්නේ ආනාපානේ හා සමානවමයි යෝගත්. ඕක දිහා බලාගෙන ඉන්න බලන්න. එහෙම ඒක සාමයෙන් බලන්න. එහෙම ඊට පස්සේ සමහරක් වෙලාවට පුළුවන් වේවි ආනාපානයට වඩා ඔය කියන අරමුණක් අරමුණත් එක්ක එහෙම නැත්නම් ওই කියන නිමිත්තත් එක්ක ශරීරයේ අපි නොගිය තැන් වලට යන්න පුළුවන් වෙයි. ගොඩක් වෙලාවට මම නිකන් කිව්වොත් එහෙම ආනාපානයත් එක්ක අපිට යන්න පුළුවන් වෙනවා එක්කෝ අපේ මොකද්ද කියන්නේ ආමාශය හරියට අපුවට ඊට පස්සේ බෙල්ල නහය අන්නේ වගේ දේවල් වලට නමුත් ওই රුධිරයේ තියෙන ওই ওই කාරණාවල් එක්ක ගොඩක් වෙලාවට ශරීරයේ අනික හැම තැනකටම යන්න පුළුවන්. වගේම ඕක ගොඩක් වෙලාවට අර සමාධි ලක්ෂණ ප්‍රකට කරන එකක් ගොඩක් වෙලාවට පස්සද්ධි ගුණ ඇති කරගන්න පුළුවන් එකක්. ඉතින් ඒකෙන් දා ඕකත් එක්ක ගොඩක් ලේසි වෙනවා අර පස්සද්ධි ගුණ කියන ඒවා ඇති කරවෙන්න. සහ ඇති කරගන්න. ඉතින් ඒක සම්ල බලන්නන්නේ ඔය කියන කාරණා ඔය කියන දේ දැනෙනකොට ශරීරයේ තව තව කොහේ හරි දැනෙනවද කොහොමද කියලා. ආන් ඒවත් එක්ක සමහරක් වෙලාවට ශරීරයේ බාහිර සාභ්‍යන්තර කියන දෙපැත්තත් තේරෙන්න ගන්නේවි. කොහොම නමුත් ඔය හැම එකකින්ම අම්මා බලාගෙන ඉන්නකොට තේරෙවි ඒ එකක්වත් ස්ථීර හැටියට තියෙන්නේ නැහැ කියලා. ওই දැනෙන දැනීම් පවා හැම මොහොතකම වෙනස් වෙවි යනවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. වගේද එහෙම එකක් තේරුනොත් එහෙම අපි මේ වෙනස් වෙවි යන ප්‍රවාහයක් දිහා නොවෙනස් වී බලාගෙන ඉන්න ඇත්ත හැටියට අර අනිත්‍යතාවයෙන් පිරිච්ච ලෝකයේ තුල ඒ අනිත්‍යතාවය ගැන සතියෙන් ඉන්න පිරිසක් බවට පරිවර්තනය වෙන්න ගනීවි. එහෙම වුණොත් එහෙම අම්මේ මම හිතනවා අපිට ලේසි වේවි දේවල් වලින් නික්මෙන්න. එහෙයි ස්වාමීනි. තව මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ මේ අවබෝධය කියන එක මට තේරුම් කරලා දෙන්න පුළුවන්ද මට තේරුණේ ප්‍රශ්නේ මොකද්ද කියලා. අවබෝධය කියන දේ පොඩි ඒක ගැන මට ඔබ වහන්සේ තේරුම් කරලා දෙන්න පුළුවන්. දැන් අඹ ගෙඩියක් තියෙනවා කියන්නේ. ඒ ස්වාමීනි. අද ඒ අඹ ගෙඩිය මං කියනවා ඇඹුල් කියලා. ඒ අම්මා ඒ ඇඹුල් කියලා කිව්වහම අම්මා ඉතින් ඇඹුල් වගේ දෙයක් රස බලලා තියෙන හින්දා බාගදා ඒක අවබෝධ කරන්න පුළුවන් ඇඹුල කියන්නේ මෙහෙම එකක් කියලා. ඒ වුණාට ඒ ඇඹ ගෙඩිය ඇඹුල මේකයි කියලා දන්නේ නෑ නේද? දන්නේ නෑ. එහෙම ඒක ගැන දැනගන්න නම් මොකද කරන්න? ඒක තමයි අවබෝධය කියන්නේ. ඒක ගෙඩිය කන්ට්‍රෝල්. එහෙමයි. ඒක කාවට පස්සේ ඒ ලබා ගන්න අත්දැකීමෙන් ලැබෙන අත්දැකීම. ඒක ප්‍රායෝගිකව අත්දැකීම ප්‍රායෝගිකව ඒකට මුහුණ දුන්නාම අපි ලබා ගන්නා වූ අත්දැකීම. ඒ ලබා ගන්නා වූ අත්දැකීම තුලින් ඇති කර ගන්නා වූ ඥානය අපි කිමු අවබෝධය කියලානේ. මම හරියටම නම් දන්නේ නැහැ. එහෙම වචනේ ගැන හරියට දන්නේ නැහැ. නමුත් මම හිතනවා ඔය කියපු ප්‍රශ්නෙට සාපේක්ෂව මම හිතන්නේ එහෙම එකක් සාධාරණ වෙයි කියලා හිතන්න පුළුවන්. එහෙසම. අර මම ඔබ වහන්සේට එකපාරක් අර ආරාධනා කළා කතා කරද්දී දෙතුන් දෙයක් කිව්වේ ඒක මම පස්සේ ඔබ වහන්සේගෙන් අහගන්නම්. හා හා අවසරයි ස්වාමීනි මම ප්‍රශ්නයක් අහන්නද? එහෙමයි. ස්වාමින් වහන්සේ දැන් අපිට මේ භාවනාව කරගෙන යනකොට දැන් සමහරලාට හොඳින් භාවනාව වැඩෙනවා. සමහරලාට දැන් අර ගිය පාරත් අපි යෝග ගැන ටිකක් කතා කළා. නොසන්සුන් සිතක් ඇති වෙනවා. එතකොට දැන් ස්වාමින් වහන්සේ ඒතකොට භාවනාව වැඩෙන්නේ අපිට නැගිටින්නමයිනේ හිතෙන්නේ හිත නොසන්සුන්. එතකොට ස්වාමින් වහන්සේ හිතන්නේ මේ ඒ අර ස්වාමින් වහන්සේ කිව්වේ ඒ වගේ අවස්ථාවල් හොඳයි ඒව කරන්න ඕනේ කියලා. එතකොට කොහොමද අපි ඒ නොසන්සුන් සිත නැති කරගන්නේ ස්වාමින් වහන්සේ? අම්ම ඔතන රහස තියෙන්නේ ඒකයි අර භාවනාවේ අර අත්දැකීම මං අහන්නේ මෙච්චරටම ආරවුස අවුස එහෙමයි සර් දැන් ඊයේ අපි කියමුකෝ දැන් එක දවසක භාවනාවේදී අපිට භාවනාව හොඳට සිද්ධ වුණා කියන්නකො එහෙමයි එතකොටම ඒ හොඳට සිද්ධ වෙච්ච දවසේ අපි එදා ඒ අත්දැකීම් ටික මතක් කරගත්ත කියන්නකො එහෙම නැත්නම් පොතක් අරගෙන ලිව්වයි කියන්නකො ඊට පස්සේ ඊළඟ දවසේදී ඔන්න භවනාව හොඳ නැති වෙනවා. හිත විසිරෙනවා, වේදනාවල් වැඩි වෙනවා. ඊට පස්සේ තව සද්ද බද්දත් ඇහෙන්න පටන් ගන්නවා. ඔය ටික තරහාට යන්න පටන් ගන්නවා. බඩගිනිත් එනවා, දාඩියක් දානවා. කොහොම නම් හරි කරදරකුත්. එතකොට භවනාව තුළදී ඒ දවසේ වෙච්ච අත්දැකීම් ඕක වුණාට අපි ඒක ඒකත් එකතු කරගත්තා කියන්නකෝ. ඒකත් තියාගත්තා කියන්නකෝ. එහෙම වුණාම ඔය දෙක කම්පෙයා කරලා බලුවොත් ඔය දෙක සංසන්දනය කරලා බලුවොත් මුල් දවසේදී අපි අර භාවනාවේදී භාවනා හුදෙක් භාවනාව කරලා නිකම්ම නිකම් භාවනාව સિદ્ધ කරලා අර කියන විදිහේ හිත තැම්පත් භාවයකටපත් උනා වෙන්න පුළුවන්. අද එහෙමයි. නමුත් දෙවෙනි දවසේදී යන්නේ අපිට බලාපොරොත්තුවක් එකතු වෙනවා. මොකද්ද? ඊයේ භාවනාව හොඳට සිද්ධ වුණා. ඒ විදිහේ එකක් අදත් සිද්ධ කරගන්න ඕන කියලා. අන්න එතනයි අපි මේ සම්පූර්ණම ප්‍රශ්නේ නැත්තම් මේ පසල් එක සම්පූර්ණම කචල් කරගන්න බෑ. මොකද අර භාවනාවදී මෙහෙම එකක් කරගන්න ඕන කියන ඒ බලාපොරොත්තුව දාගත්ත ගමන්ම අපි යන්නේ ඔය කියන බලාපොරොත්තුව පස්සේ විනා අර ඊයේ නැත්තම් ඊට කලින් දවසේදී භාවනාවේදී ලැබිච්ච අත්දැකීම් ඒ ඒ ඒ විදිහට අත්දැකීමට මුහුණ දෙදී වර්තමානයේට මුහුණ දෙදී යන විදිහට නෙවෙන්න ප්‍රධාන හැටියටම හිතේ විසිරීමට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ආංගයේදී ඒකින්දයි මම අර පුන පුනා කියන්නේ අර භාවනාවේ අත්දැකීම සටහන් කරගන්න ඒ සටහන් කරලා ඒක දිහා බලන්න ඕනේ කියලා. මොකද දෛනිකව ඒ දවස් තුල කර කියාගත්ත කටයුතු සමහරක් වෙලාවට බලපාන්න පුළුවන්. බලපු අපි හිතමුකෝ අපි හිතමුකෝ ප්‍රවෘත්ති බලලා භාවනා කරන්න ගියා කියලා. නිකන් උදාහරණයක් ඇටියෙ. එහෙම වුණොත් එහෙම ඒකට සම්බන්ධ දේවල් ඔළුවට මතුවෙන්න පුළුවන්. එහෙමත් හිත විසිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ නෙවෙයි, එහෙම නෙවෙයි. අර සමස්තයක් හැටියට තියෙන හිතේ විසිරීමක් තියෙනවා නම් මම ඒකයි කිව්වේ අර මුල් දවස ගැන දන්නවා නම් අර දෙවෙනි දවසේදී අපේ හිත විසිරුණා නම් අන්න ඉගෙන ගන්න පුළුවන් ඇයි මේ විසිරෙන්න හේතුව කියලා. මුල් දවසට වඩා දෙවෙනි දවසේදී අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ විසිරෙන්න හේතුව මෙන්න මෙහෙමයි මෙන්න මේවයි කියලා. ඉතින් ඒ වගේ අයින් කරන්න පුළුවන් එක කෑල්ලක් නැත්නම් එක කාරණාවක් හැටියට මට කියන්න පුළුවන් අර බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එක කියලා. බලාපොරොත්තු සහිතව එහෙම නැත්නම් ඊයේ භාවනාව හොඳට වුණා අදත් ඒ විදිහට වෙන්න ඕනේ කියලා. අම් මේ භාවනාව තුළ මෙන්න මෙහෙම එකක් මම කියන්නම්. ආන ආනාපාන භාවනාව කරනකොට ඒ කියන්නේ හුස්ම ගැන කරන භාවනාව නම් කරන්නේ පටිසෝත ගාමිනී පටිසෝත පටි පටිසම්භිදා මග්ගප්පකරණේ මේක තියෙන්නේ මට මතක හැටියට පිටුවංක 243 හරි 343 හරි බුදු යන්නේ කොට සමහර කෙනෙක් භාවනාව වඩද්දී ඒ කෙනා ලැබෙන ආස්වාසය හොඳට ගියා නම් ඊළඟ මොහොතේදී හිතන්න පටන් ගන්න පුළුවන් මගේ ප්‍රාස්වාසයක් මේ විදිහටම හොඳටම යාවා. එතකොට මේ පළවෙනියෙන් එයා දැනගත්ත ආස්වාසය නැත්තම් ඒ හුස්ම උඩට ගත්ත එක සිතවිල්ලක් නැතුව බලාපොරොත්තුවක් නැතුව වෙන මොනාගේ දෙයකවත් ඇඟිලි ගැහිල්ලක් නැතුව අර මමත්වයේ බලපෑමක් නැතුව එයා අරගෙන තියෙනවා. හැබැයි අවාසනාවකට එයා ප්‍රාස්වාසය කරන්නේ ඒ කියන විදිහේ බලපෑමක් එක්ක. ඒ කියන විදිහේ ඌමනාවක් එක්ක වෙන්න පුළුවන්. අන්න එහෙම වුණාම අර තැම්පත් වෙලා තිබිච්ච හිතට දැන් මෙයා විසිරෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. විසිරෙන්න දොරක් කරලා තියෙනවා. අන්න එතකොට උද්දච්චයට නැත්තම් උද්දච්ච කුක්කුච්චය කියන විදිහේ මේ මේ මේ මොකද්ද කියන්නේ නීවරණය ඇති වෙන්න ඔන්න එක අවස්ථාවක් දීලා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථා කීපයක් එකතු වෙන්න පටන් ගත්තොත් තමයි ඒ වගේ කාරණා කීපයක් අපි ඈඳගත් ඈඳ ගන්න බැලුවොත් එහෙම ඔන්න හිත විසිරෙන්න ගන්නවා. ඒ විසිරීමත් එක්ක අර අපේ මූලිකවම තියෙන බලාපොරොත්තු වෙච්ච හිත හොඳටම තැම්පත් කරගන්න ඕන අදත් කියන අදහසෙන් අපි ගිලිලා යන්න පුළුවන්. ඉතින් ඊළඟ දවසේ භාවනා කරනකොට අර බලාපොරොත්තුවක් නැතුව අද භාවනාවට වාඩි වෙන කෙනා වගේ වැඩි පටන් ගන්නවා. එහෙම නැත්තම් මේ දෙයට ආගන්තුකයි මම. නැත්තම් ආදුනිකයි. මේ දෙයට අදයි මම මුහුණ දෙන්නේ කියන අදහසෙන් භාවනාව පටන් ගන්න බලන්න. අන්න එතකොට අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඇත්තම කතාව කියනවා නම් බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ ලස්සන වචනයක් තියෙනවා මූලං උපපරික්කිතබ්බං කියලා. හැමදාම මුල පිරිසිදු කරන්න කියලා කියනවා. එතකොට ඒ වගේ භාවනාව අපිට පටන් ගන්න පුළුවන් නම් හැමදාම මුල් කෙනෙක් හැටියට ආගන්තුක කෙනෙක් හැටියට වගේ එහෙම වුණා නම් එහෙම අපි ඊයේ දවසේදී අතපසු වෙච්ච දේවල් තියෙනවා නම් අපිට හරියට ස්පර්ශ කරන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් ආන් ඒ ටික අල්ලගන්න පුළුවන් කමක් අද දවසේදී හෝ අනාගතයේදී හම්බ වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි අර භාවනාවේදී ඊයේ මෙතනට ගියා අද මෙතනින් එහාට යනවා කියන එක කරන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් එහෙම යන්න පුළුවන් බවකුත් තියෙනවා. ඒක තමයි අර ගාභි උපමා සූත්‍රයේදී බුදුහාමුදුරු කියලා දෙන්නේ. අපි ඒ විදිහේ හිත තැම්පත් කර ගැනීමක් හදාගත්තා නම් අම්මේ අර ඒ එතනට ගිය මාර්ගය ඒ ඒ විදිහට හිත තැම්පත් කරගන්න භාවිතා කරපු දේවල් ටික ඒ පුරුදු කරපු විදිහ භවනාවට ඒ හිත යොමු කරගත්ත විදිහ ආනාපානේ බලන්න හිත යොමු කරගත්ත විදිහ ශරීරයේ සම්බර තියාගන්න භාවිතා කරපු දේවල් ටික ඒ හැම එකක්ම වගේ නැත්නම් සිතුවිලි හසුරව ගන්න භාවිතා කරපු දේවල් ටික ඒ ඔක්කොගෙම එකතුවක් තමයි ඒ හැම දෙයකම අවසාන ප්‍රතිඵලයේ හැටියට තමයි අපේ හිත තැම්පත් උනේ. ඉතින් ඒකින්දයි මම අර පුන පුනා කියන්නේ ඒ විදිහට හිත තැම්පත් වෙච්ච දවසක් තියෙනවා නම් හෝ හිත විසිරිච්ච දවසක් තියෙනවා නම් ඔය කියන භාවනා අධ්‍යක්ීම් ටික අනිවාර්යයෙන්ම වැදගත් මොකද ඒ අධ්‍යක්ීම් ටික අපිට පුළුවන් නම් නැවතත් පුරුදු කරගන්න නැත්නම් ඒ අධ්‍යක්ීම් ටික කියවලා භාවනාවට වාඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිම ඉගෙන ගන්නවා එහෙමනම් මොකක්ද මම කළ යුත්තේ කියලා. ඉතින් ඒකයි අර හිත විසිරුණ දවසට හිත විසිරෙන එක හොඳයි. හිත පිට ගිහිල්ලා තියෙනවා නම් ශරීරයෙන් පිටට නම් ගිහිල්ලා තියෙන්නේ. නිකම්ම හිතුවා නම් ඉවරයි දැන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ. ඕකේ ගොඩාක් අපි අර අර ඩීටේල් කරන්න ගියා කියන්නකෝ. එහෙම නැත්නම් කොටස් කොටස් හැටියට බෙදලා ගන්න ගියායි කියන්නකෝ. අන්න එහෙම වුණොත් එහෙම තවත් හිතේ විසිරීම වැඩි වෙනවා. ඒකින්ද හිතේ විසිරෙන වෙලාවට කරන්න හොඳම දේ තමයි ඒ විසිරිච්ච දේ ඔක්කොම ටික එක ගොන්නක් හැටියට අරගෙන ඒකට එක නමක් දීලා පැත්තකින් කියන. ආන් ඒ වගේ දෙයක් කළා නම් දැන් මගේ හිත විසිරලා තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් වුණා නම් අපේ ආපහු එයා ඇත්තටම ආපහු කෙසේ වෙතත් එයා එතකොට වර්තමාන මොහොත තේරුම් ගන්නවා. සිහියට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොහොමත් Tamanට තේරෙන Tamanට හුරු භවනා අරමුණට එයා ස්වභාවිකවම ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒක කොහොමද සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක්. ඒකෙන්ද හිතේ විචිරීම සාමාන්‍යයි. ඒක කොහොමද වෙන්න පුළුවන් දෙයක්. ඔය හැම එකකින්ම අපි ඉගෙන ගන්න මේවා අපිට පාලනය කරන්න බැරි දේවල් කියලා. අර අපි හිතුවට මේ හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා දුරංගමං ඒකචරං අසරීරං ගුහාර්යං. ඔය වගේ කතා. ඉතින් ඒවා සත්‍යයි කියන එක අපේ අත්දැකීම් වලින්ම අපි තේරුම් ගන්න අවබෝධය ලබන්න පටන් ගන්නවා. ඒකින් තමයි නැවත නැවත කරන භවනාව ගොඩක් වැදගත් වෙනවා. ඇත්තටම කිව්වොත් ඒක තීරණාත්මකයි. පිළ ජීවිතේ ගොඩක් දේවල් උගන්වනවා. ඉතින් අර අමාරුවෙන් ඉන්න අමාරුවෙන් නැත්තම් ගොඩක් හිත විසිරලා තියෙන දවසක නැගිටලාම යන්න හිතෙන දවසක මම නම් ගොඩක් වෙලාවට කරන්නේ තව තප්පර 10ක් ඉන්නවා කියලා හිතාගන්න. මේ හිත විසිරලා තියෙන්නේ මේ විසිරිලා ඒ විසිරී යෑමත් එක්කම තව තප්පර 10ක් ඉන්නවා. එහෙම නැත්නම් 10ට ගණන් කරනකම් ඉන්නවා. ආන් මේ විදිහට චුට්ට චුට්ට එයාට පොඩ්ඩක් උගන්වන්න බලනවා මේක වෙච්ච ගමම දමල ගහලා යන්නේ නැතුව පොඩ්ඩක් අර මගේ පැත්තත් බලලා ඒ කියන්නේ ඒ ඒ කෙලස් පැත්තට අපි හිතමුකෝ මේ මේ කෙලස් කියලා කියමුකෝ ඒ කෙලෙස් පැත්තටම අවස්ථාවක් නොදී අපේ පැත්තටත් යම්කිසි බරක් දාලා නෑ මේකට try එකක් කරනවා නැත්නම් උත්සාහයක් ගන්නවා වීර්යයක් දරන බවක් අපිත් හිතේ හදාගෙන පොඩි පොඩි කාලයක් ඒකට දීලා ඊට පස්සේ බැරිම නම් නැගිටියා. ඊළඟ දවසේදීත් ඔක ওই විදිහටම වෙනවා නම් අර 10ට ගණන් කරන එක 11 12 15 ආන් ඒ එකට ගණන් කරන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ විතරම එහෙම වෙන එකක් නෙමෙයි මේ ඉඳලා ඉඳලා එහෙමයි එහෙම අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් මේකේ මෙහෙම මෙහෙම හත් වෙනවා නම් අපිට ඒ විදිහට පරිපාලනය කරගන්න පුළුවන් කමක් තියෙනවා. කොහොම නමුත් භාවනාව තුළම අර අර රැන්ඩම්ලි කියලා කියමුකෝ. තනින් තනන් අහම්බෙන් අර ඒ වගේ මේ වගේ අත්දැකීම් අපිට එන්න පුළුවන්. ඒ හැම එකක්ම අපිට ගොඩාක් උපකාර මොකද ඊට තැම්පත් වෙච්ච අවස්ථාවේදී හිතේ විසිරීම හැදෙන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙන්න පුළුවන්. දැන් අම්මා ඔය කියන ඔය කියන විදිහේ හිතේ විසිරිච්ච ඒ අවස්ථාව ගැන බැලුවොත් එහෙමම සාමාන්‍ය ජීවිතයේදී හිත විසිරෙනවට වඩා ටිකක් වෙනස් විදිහේ ස්වභාවයක් ඔක තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දායි මම කිව්වේ ඒ වගේ විසිරෙන අවස්ථා හොඳයි කියලා. මොකද උතනදී හිත විසිරෙන්නේ විශේෂ විශේෂ අවස්ථාවන් වලදී විතරක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙද්දී කියනවා නම් දැන් ධාන වලින් ගත්තොත් එහෙම පළවෙනි ධානකයට කටුව හැටියට කියන්නේ සද්දේ. ඉතින් එතකොට පළවෙනි ධානයේදී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හිත විසිරෙන්න තියෙන ලොකුම ගැටලුවක් වෙනවා. එතකොට සද්දය කියන එක. ඉතින් අන්න ඒ වගේ දෙයක් අපි හරියට දැනගත්තොත් එහෙම හොඳට ඉගෙන ගත්තොත් එහෙම මේ දේ තමයි හොඳට තියෙන්නේ මේ කියලා එහෙම වුණා නම් එහෙමම අපිට දැනට අපේ හිත වැඩ කරන ස්වභාවය අපේ හිත දැනට අල්ලන්න දන්න දේවල් ටික හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන්ද ඒ වගේ දේවල් හොඳ එකක් ඇත්තටම එහෙම එකක් වුණා කියලා කියන්නේ ඇත්තටම වැරදක් නෙවෙයි. ඒව සිද්ධ විය යුතුයි. මොකද භාවනාවෙන් තමයි යන්නේ මේ තියෙන හැම එකක්ම අපි ඉගෙන ගන්න. මතකද අර සූත්‍රය නම් මතක නැහැ බුදුහාමුදුරුවෝ කියනවා එහෙම දෙයක් කොහොමද ලෝකයේ කෙලවරට යන්නේ නැතුව මේක අවබෝධ කරගන්නත් බෑ. නමුත් ලෝකයේ කෙලවරට ගිහිල්ලා මේක දකින්නත් බෑ. ඔන්න ඔයගේ මොකක් හරි එකක් කියනවා මට මතක හැටියට. ඒ වගේ තමයි ලෝකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ බඹයක් වගේ තියෙන මේ ශරීරය. ඉතින් මේකේ ආශ්‍රය සිද්ධ වෙන දේවල් ටික ඔක්කොම අපි ඉගෙන ගන්න පටන් ගන්නවා භවනාව තුළින්. ඒ ලැබෙන අත්දැකීම අනිවාර්යයෙන්ම වැදගත්. ඊළඟ දවසේදී ආ මේ බලන්න ওই වගේ තැනකට ආවම අර වගේ එක වචනයක් දීලා එක අදහසක් දීලා ඒ කියන්නේ දැන් ශරීරය තුල නැත්තම් දැන් භාවනාව තුල නැත්තම් දැන් භාවනා අරමුණ තුල හිත නෑ හිත පිට ගිහිලා තියෙන්නේ හිත විසිරීලා තියෙන්නේ අන්න ඒ වගේ එක කාරණාවක් දීලා හිත ආපස්සට ගන්න පුළුවන්ද නැත්නම් හිත ආපස්සට ඉබේටම නැත්නම් ස්වභාවිකවම එනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒ අතර ආය භාවනාවල් කරද්දී යමේ අනිවාර්යයෙන්ම අර කියාපු විදිහට මේ දේවල් ටික සටහන් කරන්න පොඩි වෙලාවක් භවනා කළත් කමන්නේ. ඒකෙදි සිද්ධ වෙච්ච හැම දෙයක්ම හොඳට සටහන් කරන්න. ඒක කියවනවා නම් තමයි වඩාත්ම හොඳ. එහෙම නැත්නම් තමන්ම කියවලා බලන්න. එතකොට තේරෙවි ඊට තැම්පත් වෙච්ච දවසේදී ඇත්තටම තමන් මොනවද කළේ කියලා. හොඳේ? ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවයි පරයන්කයයි සමාන වෙලාවක් කළ යුතුද නැත්නම් වැඩි වෙලාවක් කරන්න ඕන කුමක්ද? අපේ ඒක ඩිපෙන්ඩ්ස් ඇත්තටම කියනවා නම් ඔබතුමියගේ කැමැත්තට රුචිකත්වයට අනුව ඒක කරන්න පුළුවන්. දැන් සමහර දවස් තියෙනවා මට වාඩි වෙලා ඉන්න අමාරුයි වගේ. දැන් පහුගිය ටිකේම ඔය අකුලේ අකුල රිදෙනවා. ඊට පස්සේ ඒකේ ඉඳ වැඩිපුර සක්මනට කාලය යොදවන්න කල්පනා කරා. එහෙම නැති වුණාම පරයන්කේට කාලය යොදවන්නත් පුළුවනි. කොහොම නමුත් අපි ඉරියව්වක් හැටියට ගත්තොත් එහෙම ඔය දෙක ඉරියව් දෙකක් විතරයි භවනාවක් හැටියට සිද්ධ වෙන්න තියෙන්නේ ඒකම එක කාරණාවක් වගේ තමයි. ඒකින්ද කාලය කැමැති කාලයක් භාවිතා කළාට කමක් නැහැ. එහෙමයි දැන් ස්වාමීන් වහන්සේ අපි සිහියෙන් ඉන්නකොට එකම වෙලාවට දැන් එකම දැන් දැන් කෑම කනවා වගේ වෙලාවට අපි දැන් කෑම හපනකොට අනන්න හොඳ නැහැ. එහෙම තියෙනවද ස්වාමීන් වහන්සේ? හොඳ නැහැ කියලා නෑ අම්මේ. අපි භාවනාව තුළ අපිට උගන්නන එකක් තමයි ওই ආරණ්‍යක ප්‍රතිපදාවේදී එක වෙලාවට එක වැඩක් කියන එක. මොකද එක වෙලාවට එක වැඩක් කරනවා නම් ඒ එතකොට අපි අපේ 100ට 100කම අවධානය අපේ 100ට 100කම නැඹුරුව යොමු වීම ඒකට නැත්තම් ඒ භාවනාව කෙරෙහි නැත්තම් භාවනාව නෙවෙයි ඒ ඒ කරන ක්‍රියාවලිය කෙරෙහි යොදවන්න පුළුවන්. එතකොටම අපේ අපි අපේ හිත පුරුදු කරනවා හිත විසිරවන්න නෙවෙයි හිත එක කාරණාවක තැම්පත් කරගන්නවා වගේ. නමුත් සාමාන්‍ය ජීවිතය තුළ අපි පුරුදු කරලා තියෙන ඊට වඩා වෙනස් දෙයක් නෙමෙයි. උදාහරණයක් ඇටියට කියනවා නම් කෑම එක අනනවා. ආ ටීවී එක දාගෙන ටීවී එක බලනවා. ලොකුම ලොකුම නරකම පුරුද්දක් ඒක. ටීවී එක දාගෙන ටීවී එක බලනවා. බත් එක අනනවා. අනන ගමන් එකක් හපනවා. ඊළඟට කන්නේ මොකද්ද කියලා ඔළුවෙන් plan කරනවා. ඒ මැදට TV එකත් බලනවා. සමහරක් වෙලාවට වම් අතේ නැත්නම් අනික් අතේ ෆෝන් එක තියාගෙන ඒකෙන් මැසේජ් එක්කුත් ගහනවා. එතකොට හිතලා බලන්න ඒ වගේ කටයුතු නම් අපි කරන්නේ. නිකම් මං කිය උදාහරණයක් විදිහට හිත කොයිතරම්නම් දුවවන්න අපි පුරුදු කරන්නේ කියලා. අන්න ඒකින්දයි මං කිව්වේ අර ඒ හිත දුවවන්න පුරුදු කරන ඒ පුරුද්ද උද්දච්චයටයි හේතු වෙන්නේ. උද්දච්චය කියලා කියන්නේ නීවරණයක්. හිතේ විසිරීම කියන්නේ. ඊට වඩා පුළුවන්කමක් තියෙනවා නම් කැම කනකොට එක වෙලාවකට එක වැඩක් කරන්න ඇත්තටම කියනවා නම් ඒක ශරීර සෞඛ්‍ය පැත්තෙනුත් ගොඩක් හොඳ දෙයක්. අපිට උගන්වන්නේ එක බත්තට එක හරි කමන්න හොඳට හපලා ගිලින්න මොකද එහෙම එහෙම වුණාම අර කේතයත් එක්ක කෙලත් එක්ක හොඳට මිශ්‍ර වෙච්ච ආහාර ආමාශගත වුණාම ඒක ශරීරයට හොඳට ජීර්ණය කරගන්න පුළුවන් කියලා කියනවා. වගේම ඔය ඔය අසනීප එහෙමත් හැදෙන එක ගොඩක් අඩුයි කියලා. ධම්මජීව හාමුදුරුවෝ නම් කියන්නේ දියවැඩියාව කොලෙස්ටරෝල් වලට වෙන මොකක්වත් ඕන නැහැ. හොඳට හපල කෑම කන්න කියලා කියන සති දෙක. උනාසික දේශනාවන්න තියෙනවා. ඉතින් අර අර අර විදිහට එකක් කතා වෙන්නේ යන්නේ. එක වෙලාවට එක වැඩක් කරන්න කියන ඒ අර්ථයෙන්. ඒක ඉතින් බල කරන්නත් ඕන නැහැ. නමුත් එහෙම වුණා නම් එහෙම අපි කෑම ගන්න ඕන ප්‍රමාණය අපිටම තේරෙවි. ඒ ප්‍රමාණාත්මක භාවයේ වගේම අපි ඒ ඒ තුල ඇත්තටම භාවනාවකුත් සිදු වෙයි. එහෙමයි. ඔබ තායිලන්ත ක්‍රමයේ තුලදී නම් ඇත්තම කිව්වොත් එහෙම ගොඩක් කියලා දෙන එකක්. ඒ විදිහට කරන්න කියලා. අපි දාන එක වෙලක් වෙනදුව වුණාට දවසකට ඒකට ගන්නවා සමහරක් වෙලාවට විනාඩි 45 පැය විතර. ඒ ඒ වුණෝ හරි වෙනස්. ඒදී එහෙම එකක් උගන්වනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට සමහර ස්ථානවලදී කියලා දෙනවා විනාඩි දෙකෙන් තුනෙන් වඩා ගන්න. ඒකට අපි අර ඇබ්බැහි වෙලා වගේ හිටියොත් එහෙම අල්ලගෙන හිටියොත් එහෙම අර විදිහටම වලදන්න. නෑ හිත ඊට වෙනස් විදිහකට වැඩ කරන්න ඕන කියන එක පුරුදු කරන්න ඒ වගේ දියුරුත් කරනවා. ඉතින් ඒ වගේ අර අපේ ජීවිතය තුළ අපි සිහිය දියුණු කරගන්න පුරුදු කරපු පැති ටික තව තව තව තව විස්තරණය කරගන්න පුළුවන් නම් ඒක ඉතින් Tamanට බාරයි. පිරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ බදාස්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? එහෙමයි. ස්වාමීන් වහන්සේ මම මම අර කලින් කිව්වේ මං ඉස්සර හිත හොඳට සමාධි කරගත කරගෙන හිටියා පස්සේ ටිකක් හිත විසිරෙන්න ගත්තා කියලා අර ඔබ වහන්සේ ඊට පස්සේ උපදෙස් දුන්නේ මට අර භාවනා කරලා අර මේ ඔක්කොම ඉවර වෙලා පින් දෙන්න අර පුතාට එහෙම කියලා. දැන් එහෙම කරගෙන යනවා. දැන් සාර්ථකයි. දැන් මට ඒ තියෙනවා කොන්දේ තියෙනවා ටික ලොකු වේදනාවක් අවුරුදු 4-5ක ඉඳලා. දැන් මට වාඩි වෙලා ඉන්නකොට මම භාවනා කරනකොට කොන්ද රෙදෙනකොට සාමාන්‍යයෙන් ඉරියව්ව වෙනස් කරනවා. එතකොට ටිකක් අර හිත සංසුම් වෙලා තියෙන ගතිය හිත වෙනස් වෙනවා. දැන් මං අර ගිය සතියේ වේදනාවටම හිත යොදවන්න කියලා ඔබ වහන්සේ කියලා දුන්නයින් පස්සේ මම දැන් මේ තද වේදනාවක් එනකොට ඒ වේදනාවම දිහා බලාගෙන අල්ලගෙන ඉන්නකොට ඇත්තටම ඒක නැතුව යනවා. එතකොට මම ආපහු මේ හුස්ම රැල්ල දිහා බලාගෙන එතෙන්ට මාරු වෙලා හිත සංසුන් වෙනකන් එහෙම ඉන්නවා. ඉතින් වරින් වර වරින් වර ඔය දෙක මාරුවෙන් මාරුවට තමයි භාවනාව කෙරෙන්නේ. දැන් සමහරලාවට අර මුලින් දැනුණු වේදනාව තරම්ම වේදනාව පස්සේදී දැනෙන්නේ නැතුව යනවා. ඒකෙන් සාමාන්‍යයෙන් එහෙම පැය භාගයක් විනාඩි 45ක් විතර මම මේ මේ සතියේ සාමාන්‍යයෙන් උදේ වරුවේ නම් ගොඩක් අඩුවෙන් කෙරෙන්නේ හැන්දෑවේ එහෙම ඒ භාවනාව දිගටම දවසේ කරගෙන ගියා ස්වාමීන් වහන්සේ දැන් අර සද්දයක් ඇහුණාම වුණත් ඉස්සර වගේ සද්දේ මේකයි කියලා එහෙම මුකුත් හිතන්නේ නැහැ. සද්දෙට කන් දීගෙන ඉන්නකොට ඒකේ ක්ෂණයෙන්ම වගේ නැතුව යනවා. මේ එතකොට ස්වාමින්වහන්ස දැන් ඔය වේදනාවටම හිත යොදවලා ඒක නැතුව යනකොට ආයේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න එකයි එහෙම මාරුවෙන් මාරුවට එහෙම ඉන්න එකේ වරදක් තියනවද මොකක්ද ඒකේ වෙන්න ඕනේ ස්වාමින්වහන්ස? එහෙමයි. අම්ම ඇත්තටම කියනවා නම් ඔය කියන අත්දැකීම සමහරක් වෙලාවට අපිට එක පාරක් දෙකකින් භාගදා ප්‍රමාණවත් වෙන්න පුළුවන්. සමහර විට ඒ අත්දැකීමට ගොඩාක් කාලයක් මුහුණ දෙන්න සිද්ධ වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔය ඔය දේවල් වලින් අම්මේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔය කියන වේදනාව එනකොට අම්මට හිතට කියන්න ඕනද? හිතට යම් කිසි විදිහක නියෝගයක් දෙන්න ඕනද? මේක දිහා බලාගෙන ඉන්න ඕන දැන් කියලා. හෝ ඒක දිහා ස්වභාවික විදිහටම හිතම ඉගෙනගෙන තියනවාද ආනාපානයෙන් පොඩ්ඩක් අයින් වෙලා ආනාපානය අර පිටිපස්සේ තියාගෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන ওই වේදනාව දිහා බලාගෙන ඉන්න එයා හිතනවා. ඒක ස්වාභාවිකම වෙනවා ස්වාමීන් වහන්සේ. හිතෙන් බල කිරීමක් නැහැ. බල කිරීමක් නැහැ. එතකොට ඒ විදිහට වේදනාව ඉවර වුණාට පස්සේ යන්නේ ආපහු ආනාපානයට හිත එනවද ගන්න ඕනද? එහෙම විශේෂයෙන් ගන්න ඕනේ කියලා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හ්ම්. එතකොටම ඔය කියන වේදනාව ඒකාකාර තැනකම දෙන්නේ නැහැ මට ඒක තනින් තැනට තනින් තැනට ඒක වේදනාව <laughs> යනවා දැනෙනවා ආ හරි ආ හරි එතකොට මේ වේදනාව තුල තියෙන අර ස්ථීර බවක් ධම්මට ප්‍රකට වෙන්නේ නැත්නම් ඒක තුල තියෙන අස්ථීර බවක් නැත්නම් වෙනස් වෙන බවක් වෙනස් වෙන බවක් හරි එතකොට ආනාපානෙදි මොකද ආනාපානයේදී නම් ස්වාමීන් වහන්සේ ඉතින් මම එතන උත්සාහ කරන්න හිත පුළුවන් තරම් අර හුස්ම රැල්ල නොදැනී හිත සංසුන් වෙන කයත් නොදැනෙන තත්ත්වයටපත් වෙන්න ඕනේ කියන වගේ හැඟීමක් ඉන්නේ. ඒක ඉතින් එතකොට ඇත්තටම ටිකක් හිත බර වෙනවා කියලා තේරෙනවා. එහෙම කියද්දි. එහෙමයි එහෙමයි එහෙමයි. වෙලාවට ඒක කිව්වේ. කොහොම සන්තෝෂයි කියපු එක ගැන. මං හරි කැමති එහෙම කියනවාද? ඇත්තටම හරි. දැන් එතකොට අම්මා කමටහන සුදු වුණා නේද? එහෙමයි සයින්නන්ස. ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඕක කොහොමද මම ඒක නිවැරදි වෙන්න ඕනේ දැන් මේ විදිහට කරගෙන ගියයින් ප්‍රශ්නයක් නැත්නම් කොහොමද වෙන්න ඕනේ ඉස්සරහට අන්න මෙහෙම අර ඒ ඒ අර හිත බර කරගන්න විදිහ තමයි දැන් අපිට අපට බහුණානේ ඒ හිත බර කරගන්න විදිහ තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඒක කියනවා වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව අපි ඉගෙන ගන්න ඒ වේදනාව හසුරුවා ගන්නේ කොහොමද කියලා මේ කතාව මට කිව්වේ කවුද දන්නවද රංජනි අම්මද මම කොහොම හරි කවුරු හරි මේක මම හිතන්නේ ධම්මජීව සාංශ කියපු දේශනාවක තිබිච්ච කතාවක්. ඔය කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා තියෙනවා කවුරු හරි මහත්තයෙක්. එයා ගිහිල්ලා තියෙනවා ලෙඩු බලන්න හරි මොකක් හරි දෙයකට. එහෙම ගිහිල්ලා ටික දවසක් යනකොට කවුරු හරි දෙමළ ලේඩි කෙනෙක් ඉඳලා තියෙනවා. එයා බොහොම වේදනාවෙන්ලු හිටියා කියලා කියන්නේ. ඉතින් බොහොම දුකසේ ඉඳලා තියෙනවා. පස්සේ අර මහත්තයා ගිහිල්ලා අහලා තියෙනවා. එයා භාවනා කරන කෙනෙක්ලු. එයා ගිහිල්ලා අහලා තියෙනවා කොහොමද තත්ත්වය මොකද්ද ඉතින් කොහොමද කියලා. එතකොට ඉතින් අර අම්මා කිව්වලු ගොඩක් ඉදෙනවා හරි අමාරුයි. ඊට පස්සේ එයා අර මහත්තයා එයාට දුන්නලු කමටහනක්. ඇත්තටම කියනවා නම් එහෙම කිව්වොත් හරි. ওই වේදනාවත් එක්ක ඉන්න ඉගෙන ගන්න. ওই වේදනාවත් එක්ක ඉන්න බලන්න කිව්වා. පස්සේ කොහොම හරි ටික දවසක් මෙයාට යන්න බැරි වෙලා තියෙනවා ඉස්පිරිතාලෙට. ඊට පස්සේ ටික දවසකට පස්සේ ඉස්පිරිතාලෙට ගියපුවාම අර අර ගෑනු කෙනා ඇතරම කියනවනම් ඒ අම්ම නැති. පස්සේ ඒ නර්ස් ළගෙන් අර මේ අහලා තිනවලු අර කෙනාට මොකද උනේ අයියා නැත කියලා. ඊට පස්සේ කිව්වලු එයා මැරුණා. හැබැයි ආවට වඩා බොහොම සන්තෝෂෙන් මැරුණා කියලා. ඒකට එකම එක හේතුව අම්මා ඒ වේදනාවත් එක්ක සන්තෝෂයෙන් ඉන්න හිත හදාගන්න. අපේ ජීවිතේ අපි ගොඩක් කලාවට කරන දේ තමයි අපිට අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන එකනේ අපි අයින් කරන එකනේ. අපිට කැමති දේවල් ලං කරගෙන අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන එකනේ ජීවිතේ. අපි ගොඩක් වෙලාට පුරුදු කරන්නේ. නමුත් කැමති දේවල් අපි ගාව ඉන්නෙත් නැහැ. අකමැති දේවල් අපෙන් අයින් වෙලා යන්නේ. ඒකට බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම තමයි ඔය අවස්ථා දෙකේදීම සමහිත පවත්වන්න හිතක් හදාගන්න කියලා. අචල කියලා කියනවා ඒ හිතට අර අකම්පිත වෙන විදිහේ හිතක් හදාගන්න කියලා. ඉතින් ආ මේ භාවනාවේදී අපි කරන්නේ ඇත්තටම කියනවා නම් ඕක කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. වේදනාවත් එක්ක ඒකත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකයි භාවනාවේදී කරන්නේ. ඒක කරනකොට හිත එහෙම දුවනවා ඒ දුවන හිත ගැට ගහලා තියාගන්න නතර කරගන්න එයාට ආරක්ෂාවට තියාගන්න තැන තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. මේ හැරෙන්න අපි කරන්නේ සිහියෙන් අනිත් දේ බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම වුණාම අම්මේ ওই දෙක අතර පැන පැන තියෙන්න පුළුවන් යම්කිසි කාලයක්. ඒ කාලය තුල පැන පැන තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ අතරම අම්මා ශරීරය තුල තියෙන ගොඩක් දේවල් දකින්න පටන් ගනි ඔයත් එක්ක හිතේ තියෙන ස්වභාවයත් එළියට එන ගනි සිත සිතුවිලි දුවනවා නම් අන්න ඒකත් ඊට කලින් අපි ඒ දුවන සිතුවිල්ලට පැන වෙන්න පුළුවන් උදාහරණයක් ඇටියට මට මතකයි මම ඒ කාලේ භවනාවට වාඩි වෙලා ඉන්නකොට එකපාරම අපි හිතමුකෝ පින්නපාති ගිහිල්ලා දාන්න ලැබිච්ච කොලේක තිබ්බා කියන්නේ ක්‍රිකට් කෙනෙක්ගේ පින්තූරයක් භවනාදීව හදිස්සියේ මතක් වුණා කියන්නේ මේ ඇත්ත කතාව කියන්නේ ඉන්ටර්නෙට් එකට යනවා ගමන්නේ <laughs> ක්‍රිකට් කෙනෙක්ව දැක්ක කියන්න මම ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ. <laughs> ඉතින් ඔන්න කල්පනා කරන්න පටන් ගන්නවා. ඉතින් පසු කාලීනව ඔය කියන ස්වභාවය පුරුදු වුණාට පස්සේ හිතට ඒ සිතුවිල්ල එන බව දැනගන්න තේරෙන්න පටන් ගන්නවා. ඒක ඉන්න බව දැනෙන්න තේරෙන්න පටන් ගන්නවා. යන බව ඒක නැත්තම් බොඳ වෙලා යන විදිය දැනෙන්න තේරෙන්න පටන් ගන්නවා. අදන් ශාහම්දුරෝ ගැන කියන්නේ ඒක හරියට අපි පාරේ ඇවිද ඇවිද යනකොට කටි එනවා ඉස්සරහට හම්බ වෙනවා. අපි මුලදි කරන්නේ ආ ඉතින් ඔයා කොහොමද මොකද කරන්නේ දැන් ඉතින් සුදුයි නේද මහත් වෙලානේ අනේ මන් දන්නේ දැක්කෙක් කාලෙක ඉන්නේ ඒක තමයි කොහොමද මොකද කරන්නේ දැන් සුදුයිනේ ඔය දේවල් අනම්මනම් අහන්නේ පස්සේ කාලෙකදී අපි අර ඒ හැම එකකටම ඒ කියන්නේ මුලදී ඒ හැම දෙයකටම කතා කරන්න යනවා වගේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් එහෙම කතා කරේ නැත්නම් හිතට හොඳ නෑ වගේ වෙන්න පුළුවන් නමුත් පසු කාලීනව අපි කතා කළේ උතුම දේත් එක්ක විතරක් කතා කරන අනික් දේවල් එක්ක ඇත්තටම අපි නොදන්න දේවල් ගැන කතා නොකරන තැනකට එන්න පුළුවන්. ආ ඒ වගේ තමයි මුලදී අපි ඒ එන සිතුවිලි වලට පැන වෙන්න පුළුවන්. වේදනාව දැක්ක ගමන් වේදනාවට වෙන වෙන සිතුවිලි දාලා හරි කොහොම හරි කමන්න ඒක අයින් කරන්න ලොකු දැඟලිල්ලක් දැඟලුව වෙන්න පුළුවන්. පසු කාලීනව අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. නෑ ඒක එහෙම තීචාවයි. මම මෙහෙම ඉන්නවා. අදන් චාහම්දුර මතක් කරපු ඉඳ උන්වහන්සේගෙම කතාවක් මම ආයෙත් කියන්නම්. අපි අපේ ගෙදර දොරවල් හයක් තියෙනවා. ඇසකරනාසේ දිවකය මන කියලා ඒ දොරවල් හය අරින්න හැබැයි ගෙදර එක පුටුවයි තියෙන්නේ ඒ පුටුවේ Tamanට වාඩි වෙලා ඉන්න එක කියන්නේ ඒ දේවල් වලින් ඕන දෙයක් එන්න පුළුවන් නමුත් ඒ ඒ එන එකට Tamanගේ තැන ගන්න දෙන්නේ ඉතින් ආන් ඒ වගේ හිතක් තමයි යන්නේ අපි ඇත්තටම කිව්වොත් ඇති කරගන්නේ ඉතින් ඕක එහෙට මෙහෙට පැනපැන තියේවි ඕකේ භාගදා ඒකාකාරීත්වයක් මම හිතන්නේ සමහරක් පිට පේන්නත් පුළුවන්. නමුත් ඒත් එක්ක අපිට අර සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල් එක්ක හසුරවන්න පුළුවන් වෙන විදිහේ ලොකු අත්දැකීම් ගොන්නක්. ඉතින් ඒකින්ද ඔය ඔය ලැබෙන අත්දැකීම් හොඳයි. නමුත් ආපහු අර ආනාපානය කරනකොට අර අර විදිහට ආන්නේ අර හිත තැම්පත් කරගන්න ඕන, ශරීරේ නොදැනී යන්න ඕන, ආනාපානයෙන් නොදැනීම යන්න ඕන කියන ආන්ගේ ඒ අදහස් ටික මම හිතනවා කට් ඔෆ් කරන්න දැන් කාලේ හොඳයි. දැන් මේ වේදනාව වුණා ස්වාමීන් වහන්සේ මුලදි මට එනවා තේරෙනවා, දැනෙනවා තේරෙනවා, දැනෙනවා තේරෙන කාලය වැඩි. ඊට පස්සේ නැතුව යනවා තේරෙනවා. නමුත් දැන් මට එනවා තේරෙනවා ටික වෙලාවයි තියෙන්නේ වේදනාව යනවා තේරෙනවා. වැඩි වෙලාවක් වේදනාව රැඳිලා තියෙන්නේ නැහැ. එහෙම වෙනසකුත් තේරෙනවා. එහෙම. ඒක ඇත්තට ඇත්තටම හොඳ දෙයක්. තවත් උදාහරණයක් මම කියන්නම්. ඔය මට උදව් කරන මහත්තයෙක් ඉන්නවා. එයා තොස්සේගේ සිද්නිවල. ඇත්තටම කිව්වොත් එයා තමයි මේ දවස් ටිකේ මට දානේ දෙන්නේ. මම දැන් පිටපත යන්නෙත් නැහැ. <clears throat> ඉතින් මේ මහත්තයාට ඔපරේෂන් එකක් කරලා දවසක් කෝල් එකක් අරගෙන දැන් අඬනවා වගේ. අඬනවා නෙමෙයි බොහොම අමාරුයි. නැන්දේ ඉඳලා කොල්ලෙක් ගත්තේ ස්වාමීන් වහන්සේ මට හරි අමාරුයි කියලා කිව්වා. මම මොකද්ද ප්‍රශ්නේ කිව්වම මෙන්න මේම ඔපරේෂන් එකක් කළා. හරියට රිදෙනවා. පස්සේ මම කිව්වා එහෙනම් මම පොඩි කමටහනක් දෙන්නද කියලා පොඩ්ඩක් විහිළුවට වගේ ඉතින් හා කිව්වා. ඊට පස්සේ මම කිව්වා ඔය පරණ යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ. එයාට ඉතින් ඉන්න දෙන්න ඕනේ කියලා. ඊපස්සේ <laughs> ඒකද කමටහන ස්වාමීන් වහන්සේ කියලා හම ඕක තමයි කමටහන. ඔය වගේ පරණ යාළුවෙක් ඇවිල්ලා ඉතින් කාලයකට පස්සේ හම්බ වෙන්නේ ඇවිල්ලා. එයාට ඉන්න දෙන්නේ. ඊට පස්සේ මම බලන්නම්කෝ සවනස කියලා කිව්වා. කොහමද ඊළඟ දවසේ එයාමට කෝල්යක් ගත්තේ නැහැ. මම එයාට කෝල් එකක් ගත්තා. ඕක ගැන අහන්න. අහනකොට මෙන්න මට ඇහෙනවා කුරුල්ලෝ කෑ ගහන සද්දයක් අර එන්නේ ඔන්නේ නිකන් එළියට ඉන්නවා වගේ වෙන සද්දයක් ඇහෙනවා. ඊට මං ඇහුවා දැන් ඇඳේ නෙවෙයිද කියලා. අසවනස වේදනාව හරි ප්‍රශ්නේ වල මට ඔබ හන්දර පින් දෙන්නත් අමතකුණයි කිව්වා. දැන් මම පාට් එකේ ඉන්නේ. <laughs> එහෙමයි සයින්නා. ඒ වගේ අමදන්නේ. අපි සිහියට ආවනම් එහෙම සතිපට්ඨානයට ආවනම් එහෙම එතනම විසඳුම තියෙනවා. දුක තියෙනවා. දුක තිබ්බ වුණාට අපි ඒ දුකෙන් දුක් වෙන්නේ නැති අවවට පරිවර්තනය වෙනවා. අන්න ඒකයි චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන පුදුමාකාර වෙනස. මේක ගැන කියන්නේ අතර මේ ධර්ම තුල කියන්නේ දුක ගැන තමයි. නමුත් දුකෙන් නිදහස් වෙන්නේ දුක දකින්න හින්දා තමයි කියන එකයි බුදුහාමුදුරන්ගේ දර්ශනයේ ප්‍රධානම පාදකයක් මම හිතන්නේ. බොහොම සන්තෝෂයි අද කියන්නේ. එහෙමයි සාවිනහස තෙරුවන් සරණයි බොහොම පිං.